ශාසනාව විසක් සති නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ පස්වන ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඓතිහාසික දොළුකන්ද සලිය අරණ සීනාසනයේ ගරු අනුශාසක ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර භානක රාජකීය පඬිත පූජ්‍යපාද වේදිනී නන්දසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය බුදුරජාණන් වහන්සේලා තුන් ආකාර වන්නේ සද්ධාධිකද විරියාධිකද ප්‍රඥාධිකද වන්නේ මේ. අප ගෞතම බුදු පියාණන් වහන්සේ ප්‍රඥාධික නම් වූසේක. වහන්සේ සතු ਸਰවඥතා ඥානය පිළිබඳවයි අද ධර්මානුශාසනාව. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සබ්බං යුත ඥානං සබ්බ සංඛත මසංඛතං අනවශේෂං ජානාති තේ සම්බං යුත ඥානං තත්ථ ආවරණං නත් තීති අනාබරණ ඥානං තීති සතු සතු සතු අවබෝධ කළ යුතු උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය විසි අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි පුහුණු කළ උතුම් බෝසත් සිත තුලින් මීට වර්ෂ 2600කුත් වසර 9කට පෙර ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කොට වදාළ උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේටයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ කියලා ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නේ සරණ යන්නේ හරදයංගම নমස්කාරය පුද දෙන්නේ ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වඩා සිහියට නැගෙන මේ අසිරිමත් විසක් සමය තුල විසක් සඳ උදා වෙලා මුළු ලෝකයම දහම් අමාවෙන් සුවපත් වුණ මුළු ලෝකයේම ශ්‍රේෂ්ඨ ත්‍රිමංගල්‍ය සිද්ධ වුණ මේ අසිරිමත් පුණ්‍යවන්ත කාලය තුල ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවය පින්වත් ඔබ හැමදෙනාගේම චිත්තසංතාන තුල බුද්ධ ගෞරවයත් ධර්මාවබෝධයත් ජීවිතාවබෝධයත් ලබා දෙමින් පවත්වන විසත් ධර්මදේශනා මාලාවේ තථාගත බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ඥාන සම්බන්ධ වෙන සර්වඥතා ඥාණය පිළිබඳවයි පින්වත්නි අද මේ ධර්ම දේශනාව බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝඝා මහභයා මීට 20 අසංකේය කල්පලක්ෂයකට පෙර මහ මොහොත තරණය කරන දයාබර මෑණියන්ගේ ජීවිතයත් තමන්ගේ අතේ තබාගෙන මහා සාගරය තරණය කරපු මාතුකෝෂක තරුණ පුතාගේ සිතේ පහළවන බෝසත් සංකල්පනාව බුද්ධෝහං බෝධිස්සාමි මම උතුම් ලෞතර බුදු බවටපත් වන්නෙමි අන් අයටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන්නමි. මුක්තෝහං මෝචයේ පරේ මම සසර දුකෙන් මිදෙන්නෙමි. අන්නයත් මේ ඝෝර කටුක සසර දුකින් මුදවන්නෙමි. තින්නෝහං තාර ඉස්සාමි මම සංසාර සාගරයෙන් ඈතරවන්නෙමි. අන්නයත් ඈතර කරන්නෙමි. කියලා මේ උතුම් ප්‍රාර්ථනාව ඒ බෝසත් පුතණුවන්ගේ සිතේ පහළ වුණා. තමන්ගේ ජීවිතේ බේරා දුන්න රත්තරන් පුතාට ඒ දයාබර මෑණියෝ මහ පුදුම ආශිර්වාදයක් කළා මාතු පෝෂක භවයේදී මගේ ජීවිතය බේරා දුන්න මගේ පුතේ මේ කල පිනෙන් ඔබ ඔබ මතෝ ලෞතර බුදු වෙන කියලා මේ අම්මා ආශිර්වාද කළා. මේ ප්‍රාර්ථනාව ආශිර්වාදයේ තමයි මාතු පෝෂක පුතණුවන්ගේ සිත බුදු බවට යොමු වුනේ. එතෙන් පටන් සසර අපමණ කලක් සත් අසංකේය කල්පලක්ෂයක් පුරා මනෝ ප්‍රනිධාන වශයෙන් නව අසංකේය කල්පලක්ෂයක් පුරා වාග් ප්‍රනිධාන වශයෙන් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා දානාදී සමත්‍රින් සත් පාරමී ධර්ම මහා ප්‍රනිධාන වශයෙන් පුරමින් රතු පලසක් මැද්දේ ආවගමනක් නෙමේ පින්වත්නි ලෞතර බුදු බව පතා ආවගමන අතිශයින්ම කටුකයි උතුම් ලෞතර බුදු බව ප්‍රාර්ථනා කරගෙන අනන්ත සංසාරයේ මේ ලෝක සත්වයා වෙනුවෙන් අපමණ කරුණාද්‍යාශයෙන් භවෙන් භවයට ඒ බෝසත්ත්විත පුහුණු කළා. ඒ දිනු කරගන්නා ලද උතුම් පාරමී බලය නිසාමයි එදා බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කරමින් ලෞතර බුදු බවට පත්තුනේ ඒ බුදු බවට පත්වීම හා සමගම උන්වහන්සේට ਸਰවඥතා ඥාණය සාක්ෂාත් කරගන්නට ලැබුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියන උත්තමයන් වහන්සේ හඳුනා ගන්න නම් උන්වහන්සේ Tamanගේ හද මඩල නැමැති බුදු කුටිය තුල වඩා හිඳවා ගන්න නම් බුදු ගුණ පිළිබඳව බුදුන් නැන පිළිබඳව යම්තා දුරකට හෝ තේරුම් ගන්නට ඕන විශේෂිත ඥාන 73ක් තිසත්තේ ඥාන වශයෙන් තවත් විශේෂිත ඥාන 77ක් සත්සත්තේ ඥාන වශයෙන් ඒ වගේම විසරද ඥාන සතරක් චතු විසරද ඥාන වශයෙන් ඒ වගේම සිව් පිළිසිඹියා ඥාන වශයෙන් තවත් ඥාන සතරක් ඒ වගේම විශේෂිත වූ බුද්ධ ඥාන 14ක් චුද්දස බුද්ධ ඥාන වශයෙන් මේ සියලු ඥානයන්ගෙන් ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය සම්පූර්ණ වෙනවා. මේ සියලුම ඥාන සම්පත්තිය සම්බන්ධයි වෙනවත්නි ਸਰවඥතා ඥාණයට. අරිහත් මාර්ග චිත්තය සාක්ෂාත් කිරීම හා සමගමයි තථාගතයන් වහන්සේ මේ ਸਰවඥතා ඥාණය ප්‍රතිවේධ කළේ ධර්ම සේනාධිපති ශාරේ පුත්‍ර මහරහතන් වහන්සේ මේ ਸਰවඥතා ඥානය පිළිබඳව කළ අගනා විවරණයක් පටිසම්භිදා මග්ග පාළියේ මෙහෙම සඳහන් වෙනවා. කතමං තථාගතස්ස සබ්බඤ්ඤත ඥානං ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණය අනුකමද්ද සබ්බ සංකත මසංකතං අනවශේෂං ඥානාතිති සබ්බඤ්ඤත ඥාන ඒ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සියලු සංකත අසංකත ධර්මතාවයන් ඉතුරුවක් නැතිව ශේෂ නොකොට සියල්ල මනමින් අවබෝධ කළා. පින්වත්නි අසංකත කියලා මෙතන හඳුන්වන්නේ නිර්වාණයට. සතර මාර්ග, සතර ඵල, සංඛ්‍යාත නිර්වාණයයි අසංකත ධාතු වශයෙන් හඳුන්වන්නේ. නිවනින් මෙපිට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සියල්ලම සංකතයි. ඒ සංකත අසංකත ධර්මතාවන් සියල්ලම අතට ගත්ත නිල්ලි ගෙඩියක් මනමින් දකින්න වගේ එසේත් නැත්නම් අල්ලට ගත්ත වීදුරු බෝලයක් මනමින් දකින්න වගේ අත්ලේ රේඛාවක් මනමින් දකින්න වගේ ඒ තථාගතයන් වහන්සේ සියල්ලෙන් සියල්ල දැක්කා ප්‍රඥාවෙන් ස්පර්ශ කළා. ඒ සංකත අසංකත හැම දහමක්ම දන්නා ස්වභාවය තමයි ਸਰවඥතා ඥානය කියා හඳුන්වන්නේ. මේ ਸਰවඥතා ඥාණයටම සම්බන්ධ තවත් ඥානයක් තිබෙනවා. ඒ තමයි අනාවරණ ඥානය. අර අවබෝධ කළ සියලුම ධර්මකාරණාවන් පිළිබඳව කිසිඳු පැකිලීමක් එසේත් නැත්නම් ප්‍රඥාවේ යම් අවබෝධ නොකිරීමක් ඒ වගේම ආවරණයක් කිසිදු තැනක නොපවත්නා බැවින් ඒ ਸਰවඥතා ඥාණයම අනාවරණ ඥාණය කියත් සලකනවා අතීතං සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤත ඥානං තත්ථ ආවරණං නත්තේතේ අනාවරණ ඥානං අතීත කාලය පිළිබඳ සියලුම ධර්මතාවන් උන්වහන්සේ මනවින් දැක්කා, ප්‍රත්‍යක්ෂ කළා, අවබෝධ කළා. ඒ අතීත කාලයේ පිළිබඳවත් තථාගතයන් වහන්සේගේ අවබෝධාත්මක ඥානය කිසිදු තැනක ආවරණයකට පත්වන්නේ එනිසා අනාවරණ ඥානයෙන් යුක්තයි අනාගතං සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤත ඥානං අතීත කාලය පිළිබඳව ආත්ම භාව එකක් දෙකක් සියයක් දහසක් කල්ප ගාණක් වුණත් ෘචි පරිදි ආවර්ජනා කළ මාත්‍රයෙන් දැක ගන්න දැන ගන්න ප්‍රඥාවෙන් ඒ සියල්ලම විනිවිද දැක ගන්න ਸਰවඥතා ඥාණයෙන් හැකි වෙනවා. ඒ වගේම පින්වත්නි අනාගත කාලය පිළිබඳවත් සියල්ලම දන්නා දක්නා නුවණ ਸਰවඥතා ඥාණයයි. පච්චුප්පන්නං සබ්බං ඥානාතේති සබ්බඤ්ඤුත ඥානං එවැගේම මේ වර්තමාන කාලය පිළිබඳවත් සියල්ලම දන්නා දක්නා නුවණ ਸਰවඥතා ඥාණයයි. ඒ තුන් කාලය පිළිබඳවම ආවරණයක් නොවන්නා වූ පැකිලීමක් නොවන්නා වූ නුවණ අනාවරණ ඥාණයයි. අතීතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං අනාගතංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං පච්චුප්පන්නංසේ බුද්ධස්ස භගවතෝ අප්පටිහතං ඥානං අතීත අනාගත වර්තමාන යන මේ කාලත්‍රයේ කිසිඳු ධර්මතාවක් තථාගත බුදුරජාණන් වහන්සේට මගහැරී යන්නේ නැහැ. ඒ වගේම ඒ තුන් කාලයේ පිළිබඳ නොපැකිලව පවත්නා සුවිසුද්ධ වූ ඥානයක් අවබෝධයක් ප්‍රඥාවක් තථාගතයන් වහන්සේට පවතිනවා. චක්ඛුං චේව රූපාච ඒතං සබ්බං ඥානාතේති සබ්බඤ්ඤුත ඥානං තත්ථ ආවරණං නත්තේති අනාවරණ ඥානං ඇසත් ඒ වගේම ඇසට ගෝචර වන රූප අරමුණ පිළිබඳව සියල්ලම දන්නා ස්වභාවය තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානයයි සෝතං චේව සද්දාච සබ්බං ඥානාති තේ සබ්බඤ්ඤත ඥාන කනත් ඒ වගේම ශබ්ද අරමුණත් පිළිබඳව සියල්ලම දන්නා බව තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයයි ජෝහා චේව රසාච සබ්බං ඥානාති තේ සබ්බඤ්ඤත ඥානං දිවත් දිවට අරමුණු වන රසයත් තථාගතයන් වහන්සේ මනමින් ප්‍රඥාවෙන් දැක ගන්නවා දැන ගන්නවා කායෝචේව පොට්ටබ්බෝච සබ්බං ඥානාති ති සබ්බඤ්ඤුත ඥානං කයත් කයට දැනෙන ස්පර්ශයත් මනාව උන්වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා මනෝචේව ධම්මාච සබ්බං ඥානාති ති සබ්බඤ්ඤුත ඥානං මනසත් මනසින් අරමුණු කරන සියලු ධර්මතාවයනොත් උන්වහන්සේ මනවින්ම ප්‍රඥාවෙන් දකිනවා. පින්වත්නි සාමාන්‍ය පුහුදුන් ලෝකයා ඇසත් ඇසට ගැටෙන රූප අරමුණත් එවැගේම මේ පංච ඉන්ද්‍රිය ධර්මයනොත් ඒ පංචේන්ද්‍රියට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු තුලත් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි නැත්නම් ගැටෙන ස්වභාවයෙන් යුක්තයි මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේ ඇසෙන් රූප බලා නොගැටෙන නොයැලෙන ස්වභාවයෙන් යුක්තයි කණෙන් ශබ්ද අහලා නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම නාසයෙන් ගන්ධය අරමුණු වශයෙන් දැනගෙන ඒ ගන්ධ අරමුණට නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම දිවෙන් රස අරමුණු විඳ නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්තයි. කයෙන් පහස ලබා නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්තයි. මනසින් අරමුණු දැන මනසින්මත් නොයැලෙන නොගැටෙන ස්වභාවයෙන් යුක්තයි. එහිලා උන්වහන්සේ ඒ සියල්ලම දන්නා යථාර්ථය දන්නා දක්නා නුවණ සර්වඥතා ඥානයයි. යාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤත ඥානං තත්ථ ආවරණං නත්තේතේ අනාවරණ ඥානං යම් තාක් පින්වත්නි මේ ලෝක ධාතුව තුල කාම ලෝකය රූප ලෝකය අරූප ලෝකය යන මේ තෙවදේරුම් ලෝකයේ එවැගේම පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍ය ස්වභාවය විනාශ වෙන ස්වභාවය දුක්ඛ ස්වභාවය ඒ වගේම අශුභ ස්වභාවය අනාත්ම ස්වභාවය උන්වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධ කිරීමේ නුවණ ਸਰවඥතා ඥානයයි. ඒ ਸਰවඥතා ඥානය කිසිඳු විදියකින් පැකිලීමක්, හැකිලීමක් මකු වීමක් ආවරණීය වීමක් නොමැතින බැවින් අනාවරණ ඥානයයි යාවත රූපස්ස අනිච්චට්ටං දුක්ඛට්ටං අනත්තට්ටං සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤුත ඥාන රූපයේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය මනවින්ම උන්වහන්සේ අවබෝධ කළා භවයෙන් භවයට මේ යන සංසාරික ගමන තුල වෙන්වත්නි පුද්ගලයෙකු සතර ආපාදී දුකකට වැටුණ තාක්ම වැටුනේ රත්ත කතා දේශනාවක තිබෙනවා පමත්තස්සහිනාම චත්තාරෝ අපායා සක්කගේහ සදිසා පමා වූ සත්වයාට මේ සතර අපාය කියලා කියන්නේ පින්වත්නි තමන්ගේ gedara වගේ ඒ ස්වභාවයට මේ ලෝක සත්වයා පත්වන්නෙම විඳින තා දුක් කන්දක් විඳින්නෙම ලැබෙන තා කටුක අරමුණු ලබන්නෙම මේ ලෝකය විපරීත ආකාරයෙන් පෙනෙන නිසා දකින නිසා හිතලා බලන්න වෙනවත්නි ලෝකෙ මොනතරම් අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් පේනවද දුක් සහිත දේවල් සැප අරමුණු වශයෙන් පේනවද? අස්තීර අනාත්ම දේවල් ස්ථීර ආත්මීය වශයෙන් අල්ලගන්නවද? අසුබ දේවල් සුබ වශයෙන් පේනවද? රූපය තුල වේදනාව තුල සංඥාව තුල සංස්කාර තුල විඥාණය තුල අනිත්‍ය දේ නිට්ටය වශයෙන් දැකීමත් දුක් දුක්ඛ ලක්ෂණය සුඛ වශයෙන් සැලකීමත් අනාත්ම දේ ආත්ම වශයෙන් සැලකීමත් නිසයි පුහුදුන් ලෝකයේ සත්වයින් මෙතරම්ම සංසාර දුකටම වැටෙන්නේ මෙතරම් ලෝකේ බුදුරු පහළ වුණත් තාමත් මේ ගමන භවෙන් භවය ගමන් කරන්න. ඔබ අහලා ඇති පින්වත්නි අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා මේ සංග්‍රහ ගාථාවෙන් කියවෙනවා ගංගානම් ගඟේ වැලිවලට වඩා ලෝකයේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනුවන් පෑවා. ඊතරම් ලෝකයට බුදුරු පහළ වුණා නම් පින්වත්නි ඇයි අපි තාමත් මේ සසර පරණ වෙවි පරණ වෙවි ගමන් කරන්න. සත්වයාට සංසාර වෘත්තය බිඳගෙන කම්මවට්ට, කිලේශවට්ට, විපාකවට්ට වශයෙන් හඳුන්වන මේ සංසාර වෘත්තයෙන් නික්මෙන්න බැරුව පුජ්‍යලයා සසරම රැඳෙන්නේ මේ රූපාදිය වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ උපාදාන ස්කන්ධ ලෝකයේ තුල නিত্য සුභ සුඛ වශයෙන් කල්පනා කරන්න පුරුදුන නිසා තථාගත බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම යථා ස්වභාවයෙන් අවබෝධ කළා නමුත් පින්වත්නි ආර්ය සත්‍ය අවබෝධ නොකළ සාමාන්‍ය සත්වයින් මේ අරමුණු විපරිත ආකාරයෙන් බලන්න දකින්න පිළිගන්න කැමැති. එහෙම දකින්න තමයි මේ මනස පුහුණු වෙලා තිබෙන්නේ, පුරුදු වෙලා තිබෙන්නේ. පාට කණ්ණාඩියක් දාලා වෙනවත් මේ ලෝකේ දිහා බැලුවොත් අපිට පරිසරය ලෝකේ පේන්නේ ඒ පැලෙන්දි කණ්ණාඩියේ වර්ණය අනුව නිල් පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ලෝකයේ දිහා මුළු ලෝකයම නිල් පාටට පේනවා. රතු පාටින් බැලුවොත් ලෝකයම රතු පාටට පේනවා. මේ වගේ අපේ මේ ප්‍රകൃති ස්වභාවය විකෘති කරන අවිද්‍යානමතේ විපරීත දෘෂ්ටියක් විපරීත කණ්ණාඩියක් ලෝක සත්වයාගේ ඇස් දෙකට වැටී තිබෙනවා. මේ නිසා තමයි පින්වත්නි මේ රූපාදී යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න බැරි. තථාගත බුදුරජාණන් වහන්සේ මේ අරමුණු සියල්ලම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මනවින්ම ප්‍රඥාවෙන් දැනගත්තා දැකගත්තා අවබෝධ කළා යාවත අභිඥාය අභිඤ්ඤත්තං තං සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤුත ඥානං විශිෂ්ට ඥානෙන් දැකගත යුතු සියලුම කාරණාවන් විශිෂ්ට ඥාණයෙන් දැක ගැනීමේ නුවණ සර්වඥතා ඥානයයි යාවතා පරිඤ්ඤාය පරිඤ්ඤට්ටං සංසබ්බං ඥානාති इति සබ්බඤ්ඤුත ඥානං පිරිසිඳ දැනගත යුතු අවබෝධ කළ යුතු ධර්මතාවන් පිරිසිඳ මනමින් අවබෝධ කළා යාවතා පහත් තස්ස පානට්ටං ඒ වගේම ප්‍රහාණය කළ යුතු සියලුම ධර්මතා ප්‍රහාණය කිරීමේ ඥාණය ਸਰවඥතා ඥාණයයි. යාවතා භාවනාය භාවනට්ඨං භාවනාවශයෙන් පුහුණු කළ යුතු ධර්මතාවන් භාවනාවශයෙන් පුහුණු කිරීමේ තථාගතයන් වහන්සේගේ නුවණ ਸਰවඥතා ඥාණයයි. ඒ ਸਰවඥතා ඥාණය කිසිඳු තැනක ආවරණය නොවන නිසා අනාවරණ ඥානයයි. යාවතා කන්දානං කන්දට්ටං යාවතා කුසලේ ධම්මේ සබ්බං ඥානාතේතේ සබ්බඤ්ඤත ඥානං ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ ලෝකයේ පිළිබඳව මනවින්ම සියල්ල අවබෝධ කළා. ඒ වගේම කාමාවචර වේවා රූපාවචර වේවා අරූපාවචර වේවා ලෝකෝත්තර හෝ සියලුම කුසල ධර්මයන් ප්‍රඥාවෙන්ම මනමින් දන්නා ස්වභාවය සර්වඥතා ඥානයයි. යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨං දුක්ඛ සත්‍යයේ පවත්නා දුක්ඛ ලක්ෂණය මනමින්ම දන්නා බව ਸਰවඥතා ඥානයයි. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ මේ දුක්ඛ සත්‍ය ශ්‍රාවකයන් වහන්සේලාත් අවබෝධ කළා. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං ආදී වශයෙන් තථාගත බුදු නුවණක් හැටියට දුක් පිළිබඳව අවබෝධ කළේ නුවණ සඳහන් වෙනවා. එනමුත් සරියුත් මොගලන් ආදී ශ්‍රාවකයන් වහන්සේලාත් පින්වත්නි මේක දුකක් කියලා උන්වහන්සේලා අවබෝධ කළා. හැබැයි කිසිඳු ශ්‍රාවක නුවණකින් නොදකින දුක්ඛ සත්‍ය යථාර්ථය සියල්ලෙන් සියල්ලම දැක්ක එකම උතුමා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේගේ සර්වඥතා ඥානය අසම සම නුවණක් නිසා ඒ වගේම පින්වත්නි යාවතා සමුදයස්ස සමුදයට්ටං සමුදේ සත්‍යයේ සියලුම කාරණාවන් තෘෂ්ණාව පිළිබඳ සියල්ලෙන් සියල්ල දැක ගැනීමේ විශිෂ්ට ඥාණය ਸਰවඥතා ඥානයයි යාවතා නිරෝධස්ස නිරෝධට්ඨං යාවතා මග්ගස්ස මග්ගට්ඨං මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මයේම පිළිබඳව අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටවත් නොපෙනෙන මානයක් නොපෙනෙන ගැඹුරක් නොපෙනෙන පරතරක් තථාගත ਸਰවඥතා ඥාණයට බුදු නුවණට පේනවා අවබෝධ වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥාණය පින්වත්නි මහා මුහුද මහා සාගරය වගේ සාගරයට බහින තැනම ගැඹුරක් දැනෙන්නේ නැහැ. ඉදිරියට යන්න යන්න සාගරයේ ගැඹුර කෙනෙකුට දැනගන්න, දැකගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා. මේ වගේ සිතන්න සිතන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඉදිරියට යන්න යන්න ගැඹුරු ස්වභාවයක් තථාගතයන් වහන්සේගේ බුදු නුවණේ පවතිනවා. යාවතා අත්ත පටිසම්භිදාය අත්ත පටිසම්භිදත්තං යාවතා ධම්ම පටිසම්භිදාය ධම්ම පටිසම්භිදත්තං යාවතා නිරුක්ති පටිසම්භිදාය නිරුක්ති පටිසම්භිදත්තං යාවතා පටිභාන පටිසම්භිදාය පටිභාන පටිසම්බිදට්ඨං පිනුතුන් අහලා ඇති සිව් පිලිසිඹියා ඥාන සම්පත්තිය පිළිබඳව අත්ත පටිසම්බිදේ ඥානං ධම්ම පටිසම්බිදේ ඥානං නිරුත්ති පටිසම්බිදේ ඥානං පටිභාන පටිසම්බිදේ ඥානං හේතුව පිළිබඳ අවබෝධය ඒ වගේම ඵලය පිළිබඳව අවබෝධය ඒ වගේම ව්‍යාකරණයේ පිළිබඳ නිරුක්තිය පිළිබඳ අවබෝධය ඒ වගේම මේ කාරණා තුන පිළිබඳවම යථාවබෝධයේ පටිභාන පටිසම්භිදේ ඥානය මෙන්න මේ කාරණාවන් පිළිබඳව කිසිම ශ්‍රාවකයෙකුට ළඟා විහෙන එකේ අසාමාන්ත විශිෂ්ට ඥානයක් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ సంతානයේ පවතිනවා ਸਰවඥතා ඥානය හා බැඳී පවතිනවා දැන් එතෙන් ශ්‍රාවකයන් වහන්සේලා වෙනවත්නි එතෙන් ගිහි ශ්‍රාවිකාවෝ පවා මාර්ගඵලලාභී බවට පත් වෙනකොට සෝතාපන්න වෙනකොටත් මේ සිව්පිලි සිඹියා ඥාන ලැබුවා. විශේෂයෙන්ම ආනන්ද තෙරුන් වහන්සේ සෝතාපන්න වෙනකොට මොන්වහන්සේට මේ ඥාන සම්පත්තිය පිහිටියා. ඒ වගේම කුජ්ජුත්තරා උපාසිකාව සෝවාන් වීමේදී ඇයට මේ සිව්පිලි සිඹියා ඥාන පිහිටියා. නමුත් කිසිඳු ශ්‍රාවකයෙකුට නොපිහිටන ගැඹුරු හේතුව පිළිබඳව අවබෝධය ඵලය පිළිබඳ අවබෝධය ව්‍යාකරණය පිළිබඳ අවබෝධය මේ කාරණා තුන පිළිබඳව යථාබෝධය ਸਰවඥතා ඥානය හා බැඳී පවතිනවා තථාගතයන් වහන්සේට ඒ විශිෂ්ට විස්මිත ඥාන සම්පත්තියක් පිහිටනවා. එනිසා පින්වත්නි ਸਰවඥතා ඥානය කියා හඳුන්වනවා. යාවතා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං යාවතා සත්තානං ආසයානුසේ ඥානං යමක පාටිහාරී ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං තං සබ්බං ඥානාති इति සබ්බඤ්ඤුත ඥාන. තථාගත යන් වහන්සේට පවතිනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම මේ මේ පුද්ගලයා තුළ මේ මේ මට්ටමට පිහිටා තිබෙනවා කියලා උන්වහන්සේ දැනගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. සද්ධාවන්ත පුජ්‍යලයා ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් දියුණුයි. සද්ධාවෙන් තොර කෙනා මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හීනයි කියලා තථාගතයන් වහන්සේ දැනගන්නෝ මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ. එවැගේම සත්තානං ආසයානුසේ ඥානං සත්වයන්ගේ ආසය අනුසය සිතුම් පෙතුම් කෙලෙස් පිළිබඳ සියල්ල දන්නා දැක ගන්නා නොවන. ඒ වගේම ශරීරයෙන් එකවර ජලකඳ ගිනිකඳ පිට කරමින් කරන යමක මහා ප්‍රාතිහාර්ය පෑමේ අසාමාන්ත ඥාණය. මෙන්න මේ සියල්ලත් පින්වත්නි උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණය හා සමගම බැඳී පවතිනවා. යාවතා සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා සබ්බං ඥානාතේති සබ්බඤ්ඤුත ඥානං දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත සමස්ත ලෝක ප්‍රජාව තුල පින්වත්නි සියල්ලම දන්නා ස්වභාවය ඒ වගේම සියල්ල ශ්‍රවණය කරන ස්වභාවය ඒ වගේම මනසින් සියල්ල දකින ස්වභාවය ඒ වගේම සියල්ල මනසින් ස්පර්ශ කරන ස්වභාවය මේ සියල්ලම ਸਰවඥතා ඥාණයට සම්බන්ධයි මේ මුළු විශ්වයේ පින්වත්නි බුදු ඇසට හසුන වී මගහැරී ගිය කිසිදු දහමක් ශේෂවන්නේ නැහැ අවීචේ පටන් බවාග්‍රේ දක්වා මේ එක්තිස්තලයේ තුල ඒ වගේම අනන්ත ලෝක ධාතුව තුල සියලුම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූද හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා වූද හැම කාරණාවක්ම ඒ මහා කාරුණික ලෞතර බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට ගෝචර වෙනවා උන්වහන්සේ සියල්ල දැනගන්නවා දැකගන්නවා එනිසා උන්වහන්සේට විශේෂිත ගෞරවනීය නාමයක් ලැබෙනවා සමන්ත චක්ඛූ කියන නාමය විශේෂයෙන්ම යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨෝ සබ්බෝ ඥාතෝ අඤ්ඤාතෝ දුක්ඛට්ඨෝ නත්තේති සබ්බඤ්ඤුත ඥානං ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව තුල පින්වත්නි යම්තාක් දුක්ඛයාගේ දුක්ඛ ස්වභාවය සියල්ල නුවණින් දන්නා බැවින් නොදන්නා වූ දුක්ඛ ස්වභාවය මේ ලෝක ධාතුව තුළ නොමැති බැවින් ਸਰවඥතා ඥාණයෙන් යුක්තයි. ඒ ਸਰවඥතා ඥාණය ආවරණේ නොවන බව අනාවරණ ඥාණයෙන් යුක්තයි කියා මෙසේ චාරී පුත්‍ර මහරහතන් වහන්සේ ඊ타ත්ම අගනා විස්තරයක් විවරණයක් පටිසම්භිදා මග්ගපාළියේ ඉදිරිපත් කොට තිබෙනවා. මේ කාරණාවන් පින්වත්නි නැවත නැවත නැවත නැවත ආවර්ජනා කරලා මෙනෙහි කරලා දවසට එකවතාවක් දෙවතාවක් නෙමේ හැකි හැම විටම මෙනෙහි කරමින් Tamanගේ හද මණ්ඩල තුල ලෞතර බුදුරජාණන් වහන්සේ වඩා හිඳවාගෙන උන්වහන්සේගේ විස්මිත අවබෝධය විස්මිත ඥාණය පිළිබඳව වඩා ගෞරවයත් ශ්‍රද්ධාවත් උපදවාගෙන අපේ ශ්‍රී ලංකාවත් ඒ වගේම මුළු ලෝකයමත් කොරෝනා වසංගතයෙන් බිහිතියට පත්ව තිබෙන මොහොතකයි මෙවර අපේ මේ විසක් තිමඟුල සිහිපත් කරන්නේ පින්වත්නි විවිධ කාලවල මෙවන් වූ විපත්තිදායක කාල විපත්ති ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී ඇති වුණා. ඒ වගේම අනාගතයේත් ඇති වෙන්න පුළුවන්. ඒ හැම විටම ලෝක ස්වභාවයත් ඒ වගේම ප්‍රඥාවත් පදනම් කරගෙන ලෝක ස්වභාවයෙන් නැවත නැවත මෙනෙහි කරලා අටලෝ දහම පිළිබඳව හිතලා බුද්ධිමත්ව මෙතරම් ප්‍රඥා සාගරයක් බඳු ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණ අපි හැමෝම අපේ ජීවිතය එතරම් දුරකට ප්‍රඥාවෙන් දියුණු කරගන්න අපිට හැකියාව නොලැබුණත් ඒ ਸਰවඥතා ඥාන ආනුභාවයෙන් ජීවිතයට බුද්ධිමත් භාවය ප්‍රඥාව වඩාත් හොඳින් ගලපාගෙන යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය දිහා බලමින් අපි අපේ ජීවිත ආරක්ෂා කරගන්න සේම අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරන්නට සිතමින් අර්ථවත් ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් මේ අසිරිමත් වෙසක් කුලෙල වඩාත් අර්ථ ගන්වන්නට අර්ථවත් කරන්නට කල්පනා කරගෙන සිදු කරගන්නා ලද උදාාරතර පුණ්‍යලාභය හැදුවඩු මෝපිය ගුරු රාදීන්ට නමින් නැසීමිය පරලෝකීය ඥාතීන්ට අහස පුරා පින් අනුමෝදන් වන දිවි රාජ මණ්ඩලයට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා සාදු සාදු අද ධර්මානුශාසනාව ප්‍රවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කුරුණෑගල ඓතිහාසික දුලුකන්ද සලිය අරණ ආරණ්‍ය සේනාසනේ ගරුවනුශාසක ත්‍රිපිටක ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර භානක රාජකීය පඬිත පූජ්‍යපාද වේදිනී නන්දසීල ස්වාමීන් වහන්සේ වහන්සේට මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම පෙරුවන් සරණයි Thank you.